කාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු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 ඉති මා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා අපේ මනසින් නිවැරදි සිතුවිලි එන විදිහට අපේ මනස සකස් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපි අපි දිහා නිවැරදිව හැරිලා බලන්න ඕන කියන එක අපි හැමදාම සඳහන් කරනවා. නිවැරදිව හැරිලා බලලා තමන් ගැන විමසන්න කියලා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂාව කියලා. හරියට නිකන් මිතුරු හමුදාවක් ඉන්නකොට හතුරෙක් ආවොත් මේ මිතුරු හමුදාවේ ඉන්න අය ඒ සතුරාට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව සතුරු වැඩ කරන්න දෙන්නේ නැතුව නරක වැඩ කරන්න දෙන්නේ නැතුව ඉක්මනට ඉදිරිපත් වෙලා එලව ගන්නවා. එලවලා දානවා. විනාශ කරලා දානවා. එතකොට මේ නිතුරු හමුදාව නැත්තම් සතුරා Tamanට රිසිසේ කටයුතු කරනවා. Tamanට කැමති විදිහකට වැඩ කටයුතු කරගෙන යනවා. මිතුරු හමුදාව ඉන්නවා නමුත් හැබැයි බලවත් නැත්තම් සතුටට අර තරම් ලේසි වෙන්නේ නැහැ. නිකම්ම ලේසි වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි සටනකින් පස්සේ සතුටා Tamanට ඕන හැටියට Taman වැඩේ කරනවා. ඉතින් මිතුරු හමුදාව යම් ප්‍රමාණයකට නම් බලවත් සතුටාට හැංගිලා ඉඳලා පසුව පහර දෙන්න පුළුවන්කම තියෙන දුබල අවස්ථාවක් බලලා. හැබැයි මිතුරු හමුදාව ප්‍රබල නම් සතුරාව සමූල ඝාතනය කරලා දානවා. අන්න ඒ වගේ කුසලය කියන්නේ අපේ මිතුරු හමුදාව කියන එකයි අපේ සිත්වල. අකුසල් සිතුවිලි ඇවිල්ලා ඒව ක්‍රියාත්මක භාවයට යනකම් පින්නත්නේ තමන්ගේ හිතෙන් කුසලයක් නැగిලා ඒක වළක්වන්නේ නැත්තම්. උදාහරණයක් විදිහට පංචශීලය නැත්නම් ප්‍රාණඝාත සිතුවිල්ලක් ඇවිල්ලා සත්‍යයක් පිළිබඳ මරන්න ඕන කියන හැඟීමක් ඇවිල්ලා ඒක පෝෂණය වෙලා සත්‍යයේ ඝාතනය වෙන තුරුම වෙනත් මෛත්‍රිය හෝ අවිහිංසා සහගත හැඟීමකින් හැඟීමක් ඇවිල්ලා ඒක අපේ හිතේ නවත්තන්නේ නැත්තම් ඒ නවත්තන විදිහට අපි අපේ මිතුරු හමුදාව පුහුණු කරලා නැහැ. හරිද? අපේ සිතේ සතුරු හමුදාව මිතුරු හමුදාව කියලා කියන්න පුළුවන් කුසල් සහ අකුසල් වලට. එතකොට මම නිබඳව විමසා බලන්න ඕනේ මගේ පැත්තෙන් මේ தත්ත්වය කොහොමද? මගේ පැත්තෙන් හැම වෙලෙම ජයග්‍රහණය කරන්නේ සතුරාද මිතුරාද? කියලා. හැම වෙලේම විමසලා බලන්න ඕනේ. හැම තැනකදීම විමසලා බලන්න ඕනේ. ඉතින් අපි කතා කරමින් ඉන්නේ මෛත්‍රිය පිළිබඳවයි. ඊයේ දවසේ අපි විශාල විග්‍රහයක් කරගත්ත මංකවා පුහුණුවක් කරගෙන ඉන්න පැවරුමක් තියෙනවා කියලා. මේ මොකක්ද මම මෛත්‍රී සහගතව ජීවත් විය යුතුයි මගේ චිත්තසංතානයේ මෛත්‍රිය වර්ධනය විය යුතුයි කියන හැඟීම නිබඳව ඇති වෙන තුරු පුංචි තරහක්වත් තියාගන්න හොඳ නෑ කියලා. අයි අපි මේ කතා කරා බොහෝ වශයෙන් පුංචියට තියෙන තරහ මට අන්තන් තරහ එන ස්වභාවය හරි තියෙනවා නම් ඒ තරහා පිළිකාශෛලයක් වගේ වර්ධනය වෙනවා. වේගෙන් වර්ධනය වෙලා Tamanට විශාල හානි හානි ලබා දෙන මට්ටමකට පත් වෙන ස්වභාවයක් මේ තරහේ තියෙනවා කියන එක අය අමුතුවෙන් කියන දෙයක් නෑ එතකොට අපි ඊයේ කතා කරා පවුලේ කෙනෙක් රටේ කෙනෙක් ගමේ කෙනෙක් තරහ නිසා සිද්ධ කරපු බොහෝ සිද්ධීන් මෙනෙහි කර කර මෙනෙහි කර කර ආදීනව මෙනෙහි කරලා හොඳට තමන්ගේ පැත්තෙන් මේ පිළිබඳව හැම වෙලෙම තරහ එන තැන්වලදී අඩුම ගානේ මම මෛත්‍රිය වැඩි යුතුයි මේක මහා විනාශයක් වුණා මේක හතුරෙක් ආවා කියලා හඳුනගන්න මට්ටමට හිත සකස් කරන්න ඉස්සෙල්ලා කියලා හරි හැම වෙලෙම තමන්ගේ පැත්තෙන් අදහසක් එන්න ඕනේ. මම තරහ නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා කියන අදහස හැම වෙලෙම එන්න ඕනේ. හැම වෙලෙම එන්න ඕනේ. හරිද? අන්න එහෙම එන්නේ නැත්තම් ඒක හදන්න ඕනේ. ඒකයි ප්‍රත්‍යක්ෂාව කියලා කිව්වේ. හරි තමන්ගේ නිමේෂයෙන් තමන්ගේ సంతානේ හැම නිමේෂයකම මම වෛර නැත්තේක් වෙම්වා කියන අදහස තියෙන වෛරය නම් මට එපා. වෛරය නම් මට ඕනෙම නැහැ. ඒක ඇපයක් විදිහට, ඒක සහතිකයක් විදිහට තමන්ගේ පැත්තට මේක වැඩි විදිහ අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. මම හිතනවා මේක මේ වෙනකොට ඊයේ දවසේවත් අඩුම ගානේ හැන්දවරුවක්වත් මොකද මෛත්‍රිය වඩනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි ඒක පහසු දෙයක් නෙවෙයි මේක තමන්ගේ අතුලාන්තයෙන් සිද්ධ වෙන තුරු අපි මේක වර්ධනය කරන්න ඕන හොඳ පදනමක් මේකට. ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕන හොඳ. අපේ හිත ලෑස්ති වෙලා තියෙන්න ඕන මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය කියන්නේ සුළුපටු කාරණාවක් නෙවෙයි. අපි හිතන තරම් පහසු දෙයක්ුත් නෙවෙයි. හිතන තරම්ම පුංචි දෙයක්ුත් නෙවෙයි. වචන නම් නෙවෙයි. අපේ මෛත්‍රිය වචනයේ සීමා වෙච්ච මෛත්‍රිය. හුඟක් වෙලාවට. ඇයි වචනයේ සීමා වෙච්ච කියන්නේ? සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගීව සුවපත් වේවා. එතකොට සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගීව සුවපත් සුපත් වෙත්වා කියන වචන තුනට සීමා වෙච්ච ඔහේ මොහොතකට ඒක කරලා කරනවා කරනවා කියලා මේක මෛත්‍රී භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැතුවයි හුඟක් වෙලාවට සිද්ධ කරන්නේ භාවනාවකදී අපි කියන්නේ අපි හැම වෙලෙම සිද්ධ වෙන දේ මොකද්ද කියලා සිද්ධ වෙන දේ කියන්නේ තමන්ගේ సంతානගත සිද්ධ වෙන වෙනස සිතුවිලි වල වෙනස එන සිතුවිල්ල කොයිතරම්නම් තමන්ගේ පැත්තෙන් තමන්ට හානිය අවම කරගන්න කරනවද කියලා දැනගෙන සිද්ධ කිරීම ඉතාමත්ම ලොකු වටිනාකමක් තියෙනවා දැනගෙන සිද්ධ කිරීම. ඉතින් අපිට තේරෙන්න ඕන අපේ පරම බලාපොරොත්තුව මොකක්ද කියලා අපි අද විග්‍රහ කරගන්නවා මෙන්න මෙහෙම කාරණාවක්. කර්ණිමත් සූත්‍රයේ තියෙන ආකාරයට ගත්තහමත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට තියෙන හැඟීමක් තියෙනවා නම් මිතුරුකමක් තියෙනවා නම් ඒහා සමාන ඒහා සමාන හැඟීමක් සියලු සත්‍යයන් කෙරෙහි හරිද? ඒතර දරුවට පොඩ්ඩක්වත් අඩු වෙනවද? නෑ. ඒහා සමාන හැඟීමක් සියලු සත්වයන් කෙරෙහි ඒ එහා සමාන විස්සත්වයක්. එතකොට මේක ලේසිද? මේක සංසන්දනාත්මකව බලන්න ඕනේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට වැරද්දේදී සමාව තියන හිතේ හැම වෙලෙම සමාව තියන හිතේ නේද මම ඔය මම දාම කියන්නේ ඊයේ දවසේ මම මේ කාරණා මතක් කරාද කියලා මට හරියට මතක නැහැ නමුත් අපි දැන් මතක් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ මේක කොච්චර වටින දෙයක්ද කියලා. අපි හිතමු මම මේ දැන් මේ දැන් කියනවා මේ බණ කියන අතරතුරේ දුරකථනයක් නාදුනොත් කාගේ හරි මම නිඳා කරනවා කියලා කියනවා. එතකොට මේ ඉදිරියෙන් දුවෙක් ඉඳන් ඉන්නවා පිටිපස්සේ දුවගේ අම්මා ඉඳන් ඉන්නවා. දුවගේ දුරකථනය නාද වුණොත් නාද වෙනවා අම්මට ඇහෙනවා. අම්මා මොකද හිතන්නේ? අම්මට ඇති වෙන සංකල්පය මොකද්ද? අනේ නොවියුතු දෙයක් වුණා මේක නොවුණා නම් හොඳයි මේක ඇහුන්නේ නැත්නම් හොඳයි සාම්දුරවන්ට නේද? ඒ කියන්නේ මේ නිന്ദා නොවේවා නිന്ദා නොවේවා කියලා අදහසක් තියෙනව නේද? නමුත් වෙන කෙනෙක්ගේ දුරකථන යන්න නාදුනේ. ඒ අම්මලා තියෙන හැඟීම ඔච්චර කියලා. නේද? ඔච්චර කියලා තා මේ මේ මේක මේවා කරගත්තේ නෑ නිന്ദා කරන්නම යෝනේ. ඒකට තමයි අනිත් අයත් හැදෙන්නේ. අන්න දෙවෙනි අවස්ථාවේතර පළවෙනි හැඟීම වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඒක සකස් කිරීමක්. ඒක සුළුපටු දෙයක්, ලේසිපාසු දෙයක් නෙවෙයි මේක මහා මුළු ජීවිතේම වෙනසක්. හරි මේ කාර්කස ජීවිතයෙන් අයින් වෙන්න කියලා මම යෝජනා කරන්නේ. මම ආරාධනා කරන කාර්කසයි. තරහ යෑම හරි කාර්කසයි. තරහ යන කියලා කරෝල කෑල්ල වගේ. ගේරිලා ඉන්නේ. නේද? ඇයි ඒව වතුර පියාගන්න ඕනේ? හරියට තරහ යනවා නම් හරියට තරහ යනවා කරෝල කෑල්ල වගේ වේලිලා. නේද? හිත මම ගැන මම කියන්නේ. හරි තෙත නැහැ. තෙත නැහැ, සෞම්‍ය නැහැ නේද? ඉතින් මේ ලෝකේ හපාගෙන ඉන්නේ කියන්නේ. ලැජ්ජාව කරගන්න ඕනේ. ලෝකේ කැලලක් හපාගෙන. ඒ කැලලට පොඩ්ඩක් මොන හරි වෙයි කියලා තමයි මැරෙන්න හදන්නේ. නේද? ඈ මගේ දේවල් මට ඕන විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහට කියලා කෑ ගහනවා. හ්ම් ඒකෙන් Tamanට වෙන හානිය කොච්චර හානියක්ද නේද අනිත් අය වැරදි කරන්නේ Taman විඳවන්නේ අනිත් අය වැරදි කරන්නේ තමා විඳවන්නේ අපරාධය. නේද? එහෙනම් මේ ලැබපු ජීවිතයේ ඇත්තටම මේ ලැබිච්ච ජීවිතයේ සැනසීම කියන එක දැනෙන්නේම නෑ තරහ යනකට. ඒ හැරියා හරි අසරණයි. තරහ යන අය හරීම අසරණයි කියන එකත් මතක තියාගන්න ඕනේ අපි හැම කෙනෙක්ම. කොරන්න දෙන්නේ නෑ. නේද මොනවා කරන්නද? එහා පැත්තෙන් හරනකොට තරහ යනවා, මෙහා පැත්තෙන් හරනකොට තරහ යනවා. හ්ම් අර පැත්ත බලනකොටත් තරහ යනවා මේ පැත්ත බලනකොටත් තරහ යනවා වෙන කරන්නේ දෙන්නේ නැහැ එයා ඉතියා මොකද කරන්නේ එයාට තරහ යනවනම් ඒකෙන් තමන් තරහ යන කෙනෙක් නම් වහාම මේ ප්‍රතිකාරය කරගන්න ඕනේ හරිද වහාම ප්‍රතිකාර කරගන්නේ මේ දෙලේ තියාගෙන ඉන්න එක තරම් හොඳ නැහැ හරිද මේක අපරාධේ මම ආය ආය කියන්නේ හැම වෙලේම හිතන්න අපරාධ දුක් විඳින්නේ මහන්සි වෙලා වෙන මොනවාරි හම්බ කරන් දුක් විඳිනවා නම් ඒත් කමන්නේ <laughs> තමන්ගේ දරුවන් වෙනුවෙන් දුක් විඳිනවා නම් ඒත් කමන්නේ නැහැ. දරුවන්ටවත් තියෙනවා. මොනවා හරි වෙන දෙයකට දුක් විඳිනවා නම් කමන්නේ නැහැ. මේ චිත්ත පීඩාව කිසිම වෙලාවක් වැඩක් නැති දෙයකට. හරි. එහෙනම් මේක හරීම ඛේද වාචකයක්. හැම වෙලේම අනිත් එක මේ දක්ෂින දක්ෂිනාටත් මූණ දැක්කහමත් අයියෝ පාවෙනවනේ. නේද? ඒකද ඕනෑම තත්වයක් යටතේ තරහ නොගෙන ඉඳීමේ විඳින්න මේ සිත පුහුණු කරන්න ඕනේ කියන එක පුහුණු කරන්න ඕනේ කියන එක හැම වෙලේම තේරුම් ගන්න ඕන කාරණාව. ඉතින් මේකට අපි කරේ ඊයේ දවසේ පුළුවන් තරම් අපේ ගමේ අය, රටේ අය, ලෝකයේ අය මේකට තරහින්ද වෙච්ච දේවල් වෙච්ච දේවල් අපි මෙනෙහි කරා. හරි. දැන් එතකොට අම්මා කෙනෙකුට වගේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් කෙරෙහි තියෙන හැඟීම හැම කෙනා කෙරෙහිම ඇති වුණොත් මම මෙහෙම අහනවා. ඔක්කොම කෙරෙහි එක හැඟීම නම් හිතවත්කම් කියලා දෙයක් තියෙන්න පුළුවන්ද? විශේෂ හිතවත් කට්ටියක් කියලා. මගේ විශේෂ හිතවත් කට්ටිය කියලා ඉන්න පුළුවන්ද? බෑ. අහිතවත් කට්ටිය කියලා ඉන්න පුළුවන්ද? බෑ. නැදිහත් කට්ටිය කියලා ඉන්න පුළුවන්ද? වෛරී කට්ටිය කියලා ඉන්න පුළුවන්ද? මෛත්‍රිය වර්ධකනාට අපි හිතනවා පින්නත් නේ මෛත්‍රිය වර්ධනය කරපුවම අපේ ඔළුවේ තියෙන හැම වෙලේම තරහ කට්ටිය වෛරී කට්ටිය නැති වෙනවා කියලා. හරිද? අපි නොදැනුවත්වම තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි විශේෂ වැඩි හිතවත් කට්ටිය කියන එක නෑ නැති වෙන්න ඕනේ. ඒ විශේෂ වැඩි හිතවත් කට්ටිය කියොත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට තියෙන හැඟීම වගේ හැඟීමක් ඔක්කොටම කියලා නෑ. හැබැයි මේකෙදි දැන් අර වෛරී කට්ටිය වෛරී ස්වභාවය නැති වෙන එක සත්‍යයක් පරම සත්‍යයක්. අපි ආදරය කරන කට්ටියට තියෙන ආදරය අඩු වෙනවද? නැත්නම් එයාලා කියලා හිතෙන මෛත්‍රිය අඩු වෙනවද? අඩු වෙනවද? නෑ. හරිද? මෙන්න මෙහෙම හිතන්න. මට කොහෙන් හරි 100ක් හම්බ වෙනවා. මොනවා හරි. කාගෙන් හරි 100ක් හම්බ වෙනවා. ඉතින් මම බොහොම සතුටින් ඉන්නවා හවලාගෙන් මට 100ක් හම්බ වෙනවා කියලා. මොනවා හරි. එයා අනිත් අයට 100 100 ගාන දීගෙන ගිහිල්ලා. හැබැයි මගේ 100 අඩු කරලා නැහැ. ඉතින් මෙයා ගෙදර ආපුවාම මම බලන්න මගේ සීය හැමදාම මට දෙනවා නම් මට කිසි ප්‍රශ්නයක් තියෙනවද? අම්මා කෙනෙක් තමගේ දරුවෝ කෙරේ මෛත්‍රියක් තියෙනවා. මේ අම්මට සිද්ධ වුණේ ඒ මෛත්‍රිය ලෝකේ හැම කෙනෙකුටම ඇති වුණා මිසක් මේ දරුවට තියෙන මෛත්‍රිය අඩුවක් නෙමෙයි. නෑ. එහෙනම් දරුවට වෙනසක් දැනෙන්නේ නෑ. තමන් ළඟින් ඉන්න හරි කිසි වෙනසක් දැනෙන්නේ නෑ. තිබ්බටත් වැඩිය වැඩි වෙනවා මිසක්. ඒ තරහ යන එක අඩුනේ නෑ. එහෙනම් මෛත්‍රිය වර්ධනය කර කර කර කර කර කර අපි බලන්න ඕන දෙයක් තියෙනවා. මෛත්‍රිය වර්ධනය කර කර අපේ හිතේ පිරික්සන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පින්නත් නේ. හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් කියලා අපි මේ ලෝකෙ කොටස් හතරකට බෙදාගෙන ඉන්නවා. මේ මගේ වෛරී අය, මේ මගේ අහිතවත් අය. හරිද? මේ මගේ හිතවත් අය සහ මේ කට්ටිය ඔක්කොම මැදිහත් කියලා. අන්න ඒ සීමාවල් ඒ කියන්නේ ලෝකෙම මිනිස්සු ටික දුන්නොත් අපිට ගොඩවල් හතරකට දානවා. අපි දාලා සීමා කරලා තියෙන්නේ. බෙදලා තියෙන්නේ, වැට ගහලා තියෙන්නේ. මේ මගේ හිතවත් මාක්කය. මේ මගේ අහිතවත් කට්ටිය. මේ මගේ වෛරී කට්ටිය සහ මේ මගේ මැදිහත් කට්ටිය කියලා. ඔය වැටවල් හදා. අපේ හිතේ මේ වැටවල් හදෙන්න ඕනේ. හරිද? ලේසිද? ඉපදුනාට පස්සේ වෙච්ච දේවල් හින්දා අතීතේ ඔය වැටවල් ටික හැදිලාද නැද්ද? මැරෙනකොට ඔය වැටවල් ඔක්කොම මකලා දාලා මැරෙනවද නැද්ද? එහෙනම් තේරුමක් තියෙන තියාගෙන ඉඳලා. ඊට කලින් කරලා දාමු. නේද? මෛත්‍රිය වර්ධනය කරන කෙනෙක් නම් ඔන්න නිබඳව ප්‍රත්‍යක්ෂා කර කර බලන්න ඕන. දැන් මේ වැටවල් කැරිලාද? දැන් මේ වැටවල් කැරිලාද? මගේ හිතේ. දැන් මේ සීමාවල් ඛණ්ඩණය වෙලාද? මේ සීමාවල් ඛණ්ඩේ මෛත්‍රිය වර්ධනය කර කර කර කර බලනවා. තමන්ගේ සමාහයට අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, සමාහයට ගමේ වෙන්න පුළුවන්. සමහර ගෙදර වෙන්නත් පුළුවන්, සමහර රටේ වෙන්නත් පුළුවන්, සමහර අය ගැන බොහොම පහත් විදිහට බොහොම බොහොම මේ පැත්තේ පලාසෙක් ගෙන්න ගන්න බැරි, පෙන්වන්න බැරි විදිහට තමයි සමහර අය ගැන අපි බලන්නේ. ඒතර අන්න ඒක කැඩිලා පැහැදිලි මෛත්‍රියක් අපි අපි තුළ ඇති වෙලා තියෙන්න ඕනේ සසර යහපත සඳහා. හරිද? හැබැයි මෙතනදී බොහෝ දෙනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ තේරුම නොගැලපෙන මිනිස්සු ඇඟේ දා ගන්නවා කියන එකද? මොකද කියන්නේ? පාප මිත්‍රයෝ ඉන්නවා. ඉතාලම අලජ්ජී වැඩ කරන නේද? ඉතාමත්ම නරක විදිහේ ක්‍රියාවන් කරන ආශ්‍රය කරන්න නුසුදුසු අය ඉන්නවා. මෛත්‍රිය වඩනවා කියන්නේ ඒ අය ඔක්කොම ගෙදෙට්ට ගෙන්නගෙන ඒ අය ඇඟේ දාගෙන එහෙම කරනවා කියන එකද? නෑ. දැනගෙන ආශ්‍රය කිරීම නේද? කටු ගහක් දැක්කහම මගහැරලා යන්න අපි දන්නවනේ. එහෙනම් කටු ගස් තියෙන තැනක් තියෙනවා. වෙනත් ගස් තියෙන පැත්තකුත් තියෙනවා. අපි කටු ගස් මගහැරලා යන්නේ කටු ගස් වෙන වෛරයෙන්ද? ආ ඉන්නකො මම ඇවිල්ලා පොඩි කරලා දාන්නම් මේ ගහ මෙතනින් මට යන්න විදිහ නැහැ මේ කටු ගහ තිබ්බා කියලා. නෑ ඒතනේ ගහ හැදිලා කියලා අපි දන්නවා. ඒක අපිට කටු ගහ ගැන වෛරය නෑ. අන්න ඒ වගේ කටුගස කටුගස විදිහට හඳුනා ගන්නවා විතරයි කටුගස නිසා සංස්කාරයක් සකස් කරගන්නේ නෑ. මෛත්‍රිය වඩන කෙනා ඒ කටුගහ කියවම පාපමිත්‍රයාට පාපමිත්‍යා හෝ තමන්ට අනර්ථය කරන කෙනාව මගහැර යන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? මගහැර යනවා කියන තන කලාවක් තියෙනවා. මගහැර යනවා කියලා කියන්නේ අපිට මගහැර යනවා කියනකොට හිතෙන්නේ මේ ඉන්න කෙනා මෙහෙම අවිලෙන් යනවා කියලා. හරිද? මගහැර යනවා කියලා කියන්නේ එයා තමන්ගේ හිතට ගන්න නැතුව යනවා කියන එක. යාලුකමක්, මිත්‍රකමක්, හිතවත්කමක් ඇති වුණත් අපේ හිතට අරගෙන අහිතවත්කමක් ඇති වුණත් මග හරින්න බෑ. එයා ගැන අහිතවත්කමක් ඇති වෙනවා කියන්නේ මග හරින්න බෑ. ඒක අමතක කරන්න එපා. කෙනෙක් කෙරෙහි තරහක්, කෙනෙක් කෙරෙහි වෛරයක් කෙනෙක් කෙරෙහි නුරුස්නා හැඟීමක් කියන්නේ එයාට අපි ලකුණක් දීලා. හ්ම්. එයාට මගේ හිතේ ඉඩක් දීලා. දැන් නරක මිනිස්සුන්ට අපි හරියට ඉඩ දීලා තියෙනවා අපේ හිතේ. ඒ තමයි අපේ මෛත්‍රිය නැතිකම. මෛත්‍රිය තිරණ ඔක්කොටම ප්‍රධාන. ඒකින්ද හැම වෙලෙම බලන්න මෛත්‍රිය වඩන්න මේකට පසුගාමී චින්තනයක් ඇති කරගන්න එපා. මට මේක කරන්න බෑ කියලා හිතන්න එපා. එහෙම හිතන්න එපා කියලා කියන්නේ මේ මේක නොකල යුත්තක් කියලා හිතන්න එපා. මේක කල යුත්තක් පැහැදිලිවම. හරි. එතකොට අපි ඊයේ දවසේ ගොඩක් දුරට කතා කරා. මට ඒ ටිකම අද කතා කරන්න බෑ. දැන් අපි ඔය සීමා සම්බේධය ගැන අය කිව්වේ. ඕක පරීක්ෂා කරන්න ඕනේ. තමන් මෛත්‍රිය වඩ වඩ වඩ වඩ වඩ වඩ බලන්න ඕනේ මේක සැදලාද කියලා. දැන් අපි මේකට අවතීර්ණ වීමක් ගැනයි කල්පනා කරේ. මම කිසිම විදිහකින් වෛර නැති කෙනෙක් වෙන්න ඕනේ. තරහ නැති කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීම හදාගන්න කියලා මම ඊයේ කිව්වා. හරිද? ඒක හැඟීම හදාගන්න හදාගන්න විදිහ මෙහෙමයි කියලා. ඒ හැඟීම බුරබුරා නැගෙන්න ඕනේ. භයානක දෙයක් විදිහට තරහ කියනක භයානකක් විදිහට බුරබුරා නැගෙන ගන්නට එන්න ඕන මට මේ මේකෙන් අයින් වෙන්න ඕන අයින් වෙන්න ඕන අයින් වෙන්න ඕන කියලා ඒක ආදීනව මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙනම් දැන් මට හැඟීමක් තියෙනවා නිබඳව මම වෛර නැත්තේ එම්මා තරහ නැත්තේ එම්මා. කියන්න ඕනේ නැහැ හැම වෙලෙම අපිට හැඟීමක් තියෙනවා දුක් පීඩා නැත්තේ වෙන්න ඕනේ දුක් පීඩා කියන්නේ කායික පීඩා දුක් පීඩා නැත්තේ වෙන්න ඕනේ සුවපත් වූ සිත් ඇත්තෙක් වෙනවා හිත මගේ සුවපත් භාවයට පත් වෙලා සතුටෙන් තියෙන්න ඕනේ කියලා හැඟීමක් ඒක හැම වෙලෙම තියෙනවද නැද්ද අපි කැමති අත් කැඩෙනවට කැමතිද කකුල් කැඩෙනවට නේද කැමති නැහැ ඒ වගේම ලොකු චිත්ත පීඩා Tamanට එනවට කැමතිද නැහැ නැහැ නේද මොකද්ද කිව්වේ මම එහෙනම් වෛර වෛර නැත්තෙක් වෙනවට මම වෛර තියෙන කෙනෙක් වෙනවට කැමති නෑ තරහක් එන කෙනෙක් වෙනවට කැමති නෑ මම කොහොමවත් කැමති නෑ මොකද දැන් ඒක ආදීන මෙනෙහි කරගෙන දැන් මට ප්‍රබලව තියෙනවා ඒ වගේම මම කායික පීඩා මානසික පීඩා වලට කැමති නෑ ඒක මට ප්‍රබලව තියෙනවා නේද ඒක හැම වෙලේම තියෙනවා හැම වෙලේම තියෙන දහසක් ඒක දැන් මම අහනවා අත් කැඩේවා කකුල් කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා කාට හරි නෑ කියවනේ ඊයත් අපි කතා කරානේ. නෑ කියලානේ කියන්නේ. හැන්දෑවක ඇවිල්ලා අපේ තාත්තට හරි කාට හරි බැනලා යනවා ගමේ කෙනෙක්. මොන හරි කාරණාවකට. උදේ ආරංචි වෙනවා අතක් ඇල්ල වයසිලේ කියලා කියලා. මොකද හිතන්නේ? හොඳ වැඩේ කියලා හිතනවා. නේද? හොඳටම අපේ ගෙදර කාට හරි බැනලා ගියා. උදේම ආරංචි වෙනවා බයිසිකලින් වැඩිලා අතක් ඇල්ලලා කියලා යාගේ. නේද? හුඟක් වෙලාවට අපිට ඉතින් කියවෙන්නේ මොකද්ද? හිතනවා විතරක් නෙවෙයි ගෙදර ඉන්න අයටත් කියනවා. හොඳ වැඩේ ඊ අපේ තාත්තට බැලලා ගියාට හොම් වෙලා මදි. ආන් එහෙම කියනවා. වෙලා මදි කියලා. එකකට නෙවෙයි දෙකම කැඩෙන්නයි තිබ්බේ කියලා. නේද? එහෙනම් අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා. තරහ ගිය ගමන් තරහ ගිය ගමන් ආය අමුතෙන් කියන්න දෙයක් නැහැ. තරහ කියන එක ආපු ගමන් පින්නන්නේ අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට කායික සහ මානසික පීඩා ලැබෙන්න එහා පැත්තට. අපි තරහ කෙනෙක්ගේ දරුවෙක් විභාගයෙන් අසමත් වුණා කියනවා. මොකද්ද කියන්නේ? හොඳ වැඩේ මහාන් තත්කමත් එක්ක බහින්ද කියලා නේද? අන්න එහෙම කියනවා. එහෙනම් අපි කායික මානසික පීඩා ප්‍රාර්ථනා කරනවා. හරි කරනව නෙවෙයි කෙරෙනවා. කරනව නෙවෙයි කෙරෙනවා. ඔන්න මම දැන් පරාසයකට යන්නයි යන්නේ. දැන් මම මොකද කරන්නේ? මගේ පවුලේ ඉන්න දැන් මේ මෛත්‍රී කියන සිතුවිල්ල හදාගන්න ඒක හදාගන්න විසුද්ධි මාර්ගයේත් අපුරුණ පැහැදිලි කරලා තියෙනවා කවුරු කෙනෙක් අරගෙන හැබැයි ඒක කිසිම විදිහකින් ගන්න එපා හිතවත් කෙනෙක් කියලා ඒ කියන්නේ තරුණ හිතවත් කෙනෙක් ගන්න යන්නේ අපි මූලික වශයෙන් එක්කෙනෙක් තෝරගන්නකොට අහිතවත් කෙනෙක් තෝරගන්නෙත් නෑ ඉස්සෙල්ලාම හරිද ඇයි ඒ අසහසක වෙනවා මේක හරිම අමාරුයි නැත්තම් මැදිහත් කෙනෙක් කෙරෙහි මෛත්‍රිය උපදින්නේ නැති තත්ත්වයක් තියෙනවා එතකොට වෛරී කෙනෙක් ගන්නෙත් නෑ එහෙනම් සාමාන්‍ය පුද්ගලයෙක් මේ අරගෙන මොකද කරන්න ඕනේ අපි ඉතලා මෛත්‍රී හිත හදාගන්න බලනවා හ්ම් ගොඩාක්ම හිතවත් නැති කෙනෙක් අරගෙන අපි මෙයාටත් මෙහෙම වෙන්න ඕනේ කියලා සිතක් හදාගන්න බලනවා ඒ කරලා අපි මුළු පවුලේ අය ගැන පවුලේ අය රාමුවක් විදිහට අරගෙන සියලු සත්වයෝ වෙනුවට අපි ඉස්සෙල්ලාම ගන්නේ පවුලේ කට්ටිය පොඩි පොඩි පිරිසක් ගන්න ඕනේ පුහුණු කරන්න ඕනේ හින්දා අර වගේ එක් පුද්ගලයෙක් ගැන අරගෙන තමන් මෛත්‍රිය වර්ධනය කරගෙන අපි කවදා හරි යන්න ඕනේ සියලු සත්වයෝ කියන තැනට යන්න ඕනේනේ නේද? එතන සියලු සත්වයෝ කියන තැනට යන්න ඕනේ නම් හරි ඊට පෙර ආතුව මට අඩුම ගානේ මගේ නිවසේ සියලු දෙනා කියන සත්වයෝ ටිකට පුළුවන් වෙන්න ඕන බැරි වෙන්න ඕනද? ආ අන්න ඒ කැලල අරගෙනත් මොකද කරන්නේ? සුට්ටක් බලනවා සියලු සත්වයන්ට යන්නේ ඉස්සෙල්ලා. එතනත් ඉන්න මැදිහත් එක්කෙනෙක් අරගෙන මෛත්‍රිය වර්ධනය කරලා බලනවා. ගොඩාක්ම ආදරය කරන අය බලන්නේ නෑ. එතකොට මගේ එහෙම නැත්තම් පොදු වශයෙන් මගේ නිවසේ සියලු දෙනා කියලා ගන්නවා. මට මට මගේ ප්‍රාර්ථනාවක් තිබුණා. දැන් තද ප්‍රාර්ථනාවක් තියෙනවා මම වෛර නැත්තේ වෙන්න ඕන කියලා. වෛරය කියන්නේ හරිම කරදරකාරී හින්දා. තරහ කියන්නේ හරිම කරදරකාරී හින්දා. දුක් පීඩා කියන්නේ කරදරකාරී හින්දා. එතකොට සිතේ සුවපත්භාවය නැති වීම ඊටාම කරදරකාරී හින්දා මම මගේ ළඟ තියෙන අදහසක් මම ඒ හතර මට එපා කියලා. දැන් මම ඊයේ කිව්වා අපි ඊටාම රස දෙයක් හම්බුණා. මම අපේ දෙමාපියන් හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? රස කෑමක් හම්බුණා. ඉක්මනට දරුවෝ ඉස්කෝලේ ගියා එන්න කලින් අපි අපි කාලා දාන්න එක කියලා ගිලලා දානවද? නෑ. ඒක කනවට වැඩිය සතුටක් තියෙනවා ඒක තියාගෙන ඉඳලා නොකා නොබී නේද දරුවන්ට දීලා දරුවෝ කනවා දැකලා සතුට වෙන ගතියක් තියෙනවා දෙමපියන්ගේ නේද? ඒ කියන්නේ හොඳම දේ හම්බ වෙනකොට මේ මිතුරත් මිතුරත් ඒ වගේ දරුවන්ට විතරන්නේ හොඳට හිතලා බලන්න අපි කල්පනා කරන්නේ. ළඟ යාළුවෙක් ඉන්නවා කියලා. හරිද? මට මම හරියම මිත්‍රත්වයක් තියෙන කෙනෙක් ඉන්නවා. මට මොන හරි හම්බ වෙනකොටම මතක් වෙන්නේ කවද? මට කරන්නේ එයාට එදා ගිහිලා කියනවත් එක මේ මට කරන්නේ මට තව එකක් දෙනවද නේද පොතක් හම්බුනට මට තව එකක් දෙනවද ඇයි යාළුවෙක් ඉන්නව දෙන්න ඕනේ කියලා හා එහෙනම් යාළුකම තියෙනවා නම් අපි අපිට ලැබෙන දේ ප්‍රාර්ථනා කරනවා අපේ හිතේ හරි අන්න ඒ වගේ මගේ නිවසේ සියලු දෙනාත් එක්කම යාළුකම තියෙනවා නම් මේක හොඳ පරීක්ෂණයක් බලන්න මගේ නිවසේ සියලු දෙනා පිළිබඳව යාළුකමක් මට තියෙනවා නම් මම මොකද මට පුළුවන් මගේ අතින් ප්‍රාර්ථනාවක් එන්න ඕනේ ඒ මගේ නිවස මං විතරක් නෙවෙයි අනේ මට විතරක් නෙවෙයි මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා හරිද මතකද වචන හතර ඇයි මෙහෙම වචන හතරකින් මම මගේ නිවසේ සියලු දෙනා ගැන පරීක්ෂණයක් මේ කරන්නේ මට පුළුවන් ද නිවසේ සියලු දෙනා ගැන. හරිද? අපි දන්නවා යමක් කරද්දී අපේ පින්වත්නි යමක් අරමුණු කරද්දී අපිට નિરાයාසයෙන් යමක් මතක් වෙන බව. ඒ දේ එතෙන්ට අදාළ ප්‍රබල දේවල් මතක් වෙනවා. මම හැමදාම කියලා අනුරාධපුරය කියලා මතක් කරපු ගමන් අටම ස්ථානයෙන් එකක් මතක් වෙනවා බස් ස්ටෑන්ඩ් එක මතක් වෙන්නේ නැහැ. නේද? මහනුවර කිව්ව ගමන් දල්දා මාලිගාව මතක් වෙනවා ඉස්පිරිතාලේ මතක් වෙන්නේ නැහැ. නේද? හේතුව ප්‍රබල දෙයක්. මගේ නිවසේ සියලු දෙනා කිව්වහම හොඳ තරහකාරයෙක් ඉන්නවා නම් වෛරකාරයෙක් ඉන්නවා නම් සමහර නිවසේම ඉන්නවනේ. තමන්ගේ සහෝදරයෙක් වෙන්න පුළුවන් නේද? ඕන් නැති බතන කියලා, කැත වැඩ කරලා, හරිම කේන්තියෙන් ඉන්න ඉන්න වෙලාවකට සදම තරහකාරයා තියෙන ළඟින් ඉන්න අයගේ. නිවසේ සියලු දෙනා කියවුවහම මම මේ පිරික්සා කරන්නේ මොකක්ද? පිරික්සලා බලන්නේ මට අර හතර ගන්න පුළුවන්ද කියලා. මොකද්ද? මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියලා ගන්න පුළුවන්. ඒක දෙන්නේ. ඒක එන්න ඕනේ මිත්‍රත්වයේ තියෙනවා නම් ගෙදර ඔක්කොම කරේ. හැබැයි එක්කෙනෙක් හරි කරේ තද තරහක් තියෙනවා නම් ඒක ගන්න බෑ. එහෙනම් මට එතන මම අසාර්ථකයි. දැන් මේ හොයාගත්තේ කා ගැනද? මගේ මානසික ක්‍රියාකාරීත්වය. මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා මේ හොයාගත්තේ. මොකද්ද මේ කරන්නේ? කල්පනා කරන්නකෝ ගැඹුරෙන් යම් කිසි සැලැස්මකට අනුව ක්‍රමානුකූලව ඊතා ක්‍රමානුකූලව මගේ හිතේ තියෙන අකුසලයන් බැහැර කිරීමේ ඊතා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මේ මෛත්‍රී භාවනාව කියන්නේ. හරිද? අපි කොච්චර මේ ගැළපෙනවද කියලා බලන්න මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක මෙතෙන්ට නේද? අපි අපේ සිත දිහා බල බල නරකතෙන් නේද? ශරීරයක තැන් තැන් වල විවිලි තියෙනවා නම් නේද? වෛද්‍යවරයෙක්ගේ ශරීරයේ තියෙන තියෙන තැන් හොය හොය හොය හොය ඒ තැන් වලට ප්‍රතිකාර කරනවා වගේ නේද? අපේ සිතේ තියෙන මේ නරකතෙන් හොය හොය එතන හදනවා මේ. හරිද? එහෙනම් මගේ නිවසේ ඉන්න සියලු දෙනා කියලා ගත්තාම මට වෛර නැත්තෝ වෙත්වා මා මං වගේ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියනකොට මට ඒක බැරි නම් ඒකට ප්‍රතිවිරුද්ධව සුවපත් තමයි නේද හ්ම් මට කියපු වචන මතකයි නේ මට කරපු දේවල් මතකයි නේ නේද කියලා අර භාවනාව පැත්තකින් තියලා දත් ටිකක් පුටු වෙලා එහෙම නේද එහෙම එහෙම වුණා නම් මම මට එතන කරගන්න බැරිකමක් තිබිලා තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? එහෙම වෙලාවට මොකද කරන්නේ? ඒකත් එක්ක හැපි හැපි ඉන්නවද? හැප්පෙන්න බැරි දේවල් එක්ක හැපිලා වැඩක් නැහැ. හරිද? හැප්පෙන්න බැරි දේවල් එක්ක හැපිලා වැඩක් නැහැ. හැප්පෙන්න පුළුවන් තත්ත්වෙටපත් වෙන්න ඕනේ. හරි? දැන් බලන්න හැප්පෙන්න බැරි දේවල් කියන්නේ ඔන්න දැන් මට ඉන්නවා මම පොඩි ළමයක් කියනකොට තාම. හරිද? මට ඉන්නවා ලොකු තරහකාරයෙක් මෙල්ල කරගන්න ඕනේ. ඉතින් මම දැන් හිතාගෙන ඉන්නවා මේ කවදා හරි මම මේ මනුස්සයා මෙල්ල කරනවා කියලා. පාරේ යනකොට එකපාරටම හම්බ වෙනවා දැන් මේ හැඩි දැඩි පුරුෂයෙක් හම්බ වෙනවා. මම දැන් පොඩි එකක්. හරිද? මම එන්නු සටනට කියන එකද කරන්න ඕනේ. නේද? ඈ ගෙම්බ පිම්බුවා වගේ පුම්බලා එනවා සටනට කිව්ව මා උසාව කැලේට විසි කරලා දාලා එයා යන්න. කරන්න ඒ වගේ වෙලාවක මොකද කරන්න ඕන? හිමේ මගේ අල්ලලා යනවා. හරි හැබැයි යටින් අදහස තියාගෙන යන්නේ මොකද්ද? මමත් හැඩි දැඩි වෙලා එන්නම් ඉන්නකො මම ඉක්මනට මම ඉක්මනට සූදානම් වෙලා එන්නම් කියලා. අන්න ඒ වගේ මෛත්‍රී භාවනාව පටන් ගන්න කෙනෙකුට පෙන්වන්නේ ඉස්සෙල්ලාම තමන්ගෙන් ලොකුම තරහකාරය හම්බුනොත් මගේ හැර යන්න මගේ හැරගෙන පාරදී හම්බුනොත් නෙවෙයි කොහෙට හම්බුනාද? හිතට හම්බුනා දැන් නේද? දැන් එයත් එක්ක කරනකො භාවනාවත් ඉවරයි ඔක්කොම ඉවරයි. එයා ගැන තරහ නැත්තෝ වෙත්වා කියන්නේ බෑ. එයා ගැන හිතෙන්නම අත් කැඩේවා කකුල් කැඩේවා කියලා. නේද? අපි කෙලින්ම ඔය එච්චර දරුණුවට නැතුණාට ඒක තමයි අන්තිමට තියෙන්නේ ඔය කිව්වට. නේද? ඒ වගේ ඒවා තියෙන්නේ. යාට හිංසාවක් වෙන්න ඕන කියලා තියෙන්නේ. එයා වෙනුවෙන් මට ප්‍රාර්ථනාවක් කරන්න බෑ. නේද? දුක් පීඩා නැත්තේ එපා කියලා. හොඳයි. එහෙනම් හිමින්තරය ඔතනින් මගහැරලා ඔකත් මතක තියාගන්න. එහෙනම් මෙතන මෙතන තියෙනවා මේ කළු සලකුණ බ්ලැක් මාක් එකක් තියෙනවා මෙතන. යන්න බැරි රෝග රෝග ලක්ෂණයක් තියෙනවා කියලා ඒකත් මතක තියාගෙන තව ඉස්සරහට යනවා. දැන් බලනවා දැන් ලෝකෙම සත්වයන් කෙරෙහිනේ අපි මෛත්‍රිය පතුරවන්න පුළුවන්ද කියලා බැලුවේ. ඒකෙන්ද එක් පුද්ගලයෙකුට හරි අරගෙන මෛත්‍රිය වර්ධනය කරපු මම දැන් මම පරීක්ෂා කරලා බලනවා ගමේ සියලු දෙනා මට ගමක් තියෙන නැන්න දැන් පරාසය වැඩි කරනවා. ලෝකෙම යන්න යන්නේ. මම ගමේ සියලු දෙනා කියලා හිතියලා මට පොදු වශයෙන් ගන්න පුළුවන්ද කියලා බලනවා. මා මෙන්ම මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුපතු සිතත්තෝ වෙත්වා කියනකොට පින්වත්නි වෛර නැත්තෝ වෙත්වා කියනකොට වචන නෙවෙයි ආයෙම මතක කරනවා. හ්ම් තමන්ගේ දරුවා ළඟට අරගෙන දරුවට මං ආදරේ කියලා කියන කොටක් අපි තුමු අපි කියන නිකන් ළඟට ගන්න ඕනේ දැන් කියනවා කියලා හිතන්නකො. මගේ දරුවාට මං ආදරෙයි කියනවා. හරිද? ඊළඟට ගමේ එහා කුණේ ගෙදරක ඉන්න දරුවෙක් ගැන මතක් කරන්න කියලා කියලා මං කියනවා. ඒ දරුවාට මං ආදරෙයි කියන්නේ කියලා. ඔය දෙකේදී පළවෙනි එකේදී ඒ වචනයත් එක්ක හැඟීමක් තියෙනවා. තදයි ඒ වචනේ මගේ දරුවාට මං ආදරෙයි. ඒක හැඟීමක් තියෙනවා. චේතනාවක් තියෙනවා. වචනයට ගැළපෙන චේතනාවක්. ඒකට නැමිච්ච හිතක් තියෙනවා. එහෙනම් මගේ දරුවාගේ හිතේ තියෙන මිත්‍රත්වය කියලා නැමිච්ච හිතක් තියෙනවා. ගැඹුරක් තියෙනවා ඒකේ. එහෙනම් බරක් තියෙනවා. එහෙම නැතුව අර වෙන ළමයෙක් ගැන කියන්නේ කිව්වහම එහෙම එකක් නැහැ. ඒ වගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා කියලා මම කියන්න යනවා. තරහ නැත්තෝ වෙත්වා කියලා මම කියන මාමෙන්න මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා. තරහ නැතුව වෙත්වා කියලා කිව්වා. ගැඹුරක් නැහැ. ඍජු පොම් කැලලක් වගේ නම් උඩින් උඩින් යන. එහෙම වුණොත් මේ හැඟීම වැඩිලා නැහැ. දැන් මොකද කරන්නේ? මගේ ගමේ සියලු දෙනා දුක් පීඩා නැතුව වෙත්වා කියනකොට හැඟීම මදි. මේක පැතිරෙන්නේ නැහැ ගමට. එහෙම පැතිරෙන තරම් මගේ හිතේ ශක්තිමත් මෛත්‍රියක් වර්ධනය වෙලා නැති හැඩයි. නේද? දැන් මොකද කරන්නේ? මං කිව්වා මේක හරි අපූර්වම අපූර්වම වැඩක්. හරිද? ඒ කියන්නේ මේක තරම් අපේ හිත දිහා හැරිලා බලලා මේ මේ ලස්සන වැඩේ කරන්න තමයි මේ කියන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් නේද කියන්නේ? මේක හරීම හරීම අපූර්ව අපි නොලබපු අත්දැකීමක්. අපි නොලබපු පුහුණුවක්, අපි නොලබපු පරීක්ෂණයක්. හරි අපි අපි ගැනම හිතලා අපිට තියෙන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳ ගන්න. සම්පූර්ණයෙන් විසඳ ගන්න අපිටම ලැබිලා තියෙන මහා භාග්‍යයක්. නේද? මේකට වෙලාවක් ගන්න එකයි විතරයි කරන්න ඕනේ. වෙලාවක් දැන් කරන්න. හරිද? වෙලාවක් එනකන් ඉන්න එපා. අනිත් හැම වැදගත් දෙයකටම වෙලාවෙන් කරනවා වගේ මේකට වෙලාවක් වෙන් කරන්න. හරි? මේ වටිනා අවස්ථාවල් මගහරින්න එපා. මේ ධර්මයෙන් අපිට ලැබිලා තියෙන. මම මන්දිය හැරිලා බැලුවා. මගේ ගමේ සියලු දෙනා කෙනෙකුට මෙලොවම ජාතිය හැඟීමක් එන්නේ නැහැ. දුක් පීඩා නැත්තෝ වෙත්වා කෙනෙකුට කිසිම හැඟීමක් එන්නේ නැහැ. එහෙනම් මං අසාර්ථකද? නෑ. හැඟීමක් එන්නේ නැත්තේ මට අනුරාධපුරේ නැත්නම් මහනුවර ස්පිතාලේ කියනකොට කිසිම හැඟීමක් එන්නේ නැහැ. දල්දා මාලිගාව කියනකොට හැඟීමක් එනවා. නේද? මම මහනුවර ස්පිතාලෙන් කරන සේවය ගැන මෙනෙහි කරත් හොඳට. තේරෙනවද? එතන වටිනාකමක් ගැන මට දැනගන්න හම්බුණා. ඊළඟ ඊට පස්සේ මහනුවර ස්පිතාලේ ගෙනකොට හ්ම් මෙතන මෙච්චර සේවයක් වෙනවා කියලා හැඟීමක් වෙනවා. එහෙනම් මම දන්නේ තියෙන්නේ නැත්තේ. නේද? හැඟීම් එන්නේ නැත්තේ ඇයි? ඒක අදාළ මෙනෙහි කිරීම කරලා නැති හින්දා. එහෙනම් කායික පීඩා සහ මානසික පීඩාවල තියෙන අපහසුතාවය මෙනෙහි කරන්න. හරිද? වෛරය නැත්තෝ වෙත්වා කියනට ගමේ ගමේ අය ගේ වෛරයෙන් හින්දා ගමේ අයට සිද්ධ වෙච්ච හානිය මෙනෙහි කරන්න. සමහර අය කොටාගත් අය ඇති. සමහර අය ගහගත් අය ඇති. නේද? සමහර අය ඇවිල්ලා අපිටම විස්තර කියලා ඇති. අපිට ඇහිලා තියෙන වෙලාවකට නේද බලු පොරේ වගේ පොරේවල් ඇහෙනවද නැද්ද ගමේ වෙලාවට? හ්ම් සමහර අහිංසක නේද තරුණ අම්මලා තමන්ගේ දරුවා අතේ තියාගෙන ගිනි ගොඩක ඉන්නවා වගේ යටිගිරියෙන් කෑ ගහනවා නේද? එනවා බලන්න නේද? එහෙම නෙවෙයි දන වාරයෝ ගහපියව ඕවා නෙවෙයිනේ. මට දැන් මෙතන කියන්න බෑනේ කියන ඒවා. මේ දන්නවනේ කියන විදිය. නේද? එයාට එයා ඉන්න තැන අමතක වෙලා. එයාට එයා කරන දේවල් අමතක වෙලා. නේද? ඒතර ගමේ එහෙම වෙච්ච දේවල් තියෙනවා අපේ. අපි දන්න දේවල් තියෙනවා. සමහරට මරණ පවා වුණා. නේද? අන්න ඒවා එකක් දෙකක් අරගෙන ඒ වෙලාවේ මේ මිනිස්සු කොච්චර පීඩාවකට පත් වුණාද කියලා ඒ අයගේ ඇතුලේ මානසිකත්වය හිතලා බලන්න රැයක් එළි වෙනකම් පුපුර පුපුර ජීවත් වෙන්න ඇති නේද? එක දවසක හැන්දාවක ලොකු රණ්ඩුවක් දාගෙන මුළු ගමටම හැන්ද ගෑ ගහලා මිදුලට පැනලා නේද මාව මරන්නේනෝ බේර ගනියෝ කියලා කෑ ගන්න හින්නවනේ තමන්ගේ ගෙදර අය ඔක්කොම පාවා දීලා නේද? ගෙදරත් එක්ක ඇති වෙච්ච තරහ වැඩි වුණාම එළියට බහලා යටිගිරියෙන් කෑ ගන්න අවස්ථා තියෙනවා නේද? මාව මරනෝ කියලා නේද? අනිත් මිනිස්සුන්ගෙන් පිළිසරණ බොරුවට නේ තරහ ගිහිල්ලා. <laughs> ඉතින් එහෙම කරලා එතන ඒ තමන් හදාගත්ත කැදැල්ල තමන් සකස් කළා හිටිය ගේ ඇතුළ ගිනි ගොඩක් වගේ වෙලා නේද? එක මොහොතකට ඒ ගෙදර රැඳිලා ඉන්නකොට ඒ ඒ ඒ පොරයට අහු වුණාට පස්සේ මොනතරම් පීඩාවක් අපිට එහෙම වෙච්ච වෙලාවක් තියෙනවා නම් කවදා හරි දවසක ඒ පීඩාව මතකයි නේද? එක දවසකට එක මොහොතකට හරි එහෙම නොවුනම කියන්න බෑනේ කෙනෙකුට. එහෙනම් ඒ පීඩාව මතකයි. අන්නේ පීඩාවත් එක්ක තමන්ට දැනෙන්න ඕනේ. නේද? හොඳට සංසන්දනාත්මකව තේරෙන්න ඕන හොඳට. අන්න එහෙම හොඳට තෝරලා බලනකොට මේ අන්න අයට වෙච්ච පීඩාවල්, කායික පීඩාවල්, මානසික පීඩාවල් සමහරට නේද වැටිලා රිදිලා ඇඟට ඇඟේ ඇති වෙන පීඩාවල් සහ වෛරයෙන් හින්දා යාලට ඇති වෙච්ච දේවල් එන්නේ ඒවා කීපයක් මෙනෙහි කරාට පස්සේ නිකම්ම හිතනකොට අපි මගේ ගමේ සියලු දෙනා මා මෙන්න මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා කියනකොට අනේ යෝ අනේ යෝ මේක නම් වෙන්න එපා කියලා Tamanට හැඟීමක් එන්න ඕනේ. හරිද? තරහ නැත්තෝ වෙත්වා කියලා තනේ කෙනෙකුට කරන තරහ තරහ කියන එකෙන් පීඩා වෙන්න එපා කියන අදහස එන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලා හොඳට ඒවා මෙනෙහි කරලා තිබ්බ හින්දා. ඊළඟට දුක් පීඩා නැත්තෝ වෙත්වා කියනකොට කායික පීඩා ගැන අපි හොඳට දන්නවා නේද? ඒක දන්නවා නම් ඒකේ භයානකම මෙනෙහි කරලා තියෙනවා නම් අන්නේ හැඟීම හොඳින් එන්න ඕනේ. එතකොට සුවපත් වූ සිතත් එක්ක සිතත්තෝ වෙත්වා කියනකොට අර මේ සිත සුවපත් නැති වෙලා විඳින පීඩාව මං හොඳට දන්න හින්දා මං ඒ ගැන මෙනෙහි කරලා තියෙන හින්දා මට ලොකු හැඟීමක් එන්න ඕනේ. එහෙනම් හැඟීමක් ආව නැත්නම් නැවත මෙනෙහි කරනවා. නැවත මෙනෙහි කර කර චේතනාව සකස් කරගන්නවා. දැන් බලන්න ලෝකෙම ගැන යන්න බලාපොරොත්තු වෙන මට මෛත්‍රී හැඟීම මම කලින් උපදවා ගත්තා. උපදවාගත්ත මෛත්‍රී හැඟීම මට දැන් වපුරන්න පුළුවන් වෙලා තියෙනවා ගමට අඩුම තරමේ. නේද? ළමේ සියලු දෙනා කියනකොට පොදු හැඟීමක් මට එනවා. ඒ වගේම රටේ සියලු දෙනාම කියනකොටත් අපිට එහෙම පුළුවන්කම තියෙනවා. හ්ම් රටේ සියලු දෙනාම කියන කොටක් පුළුවන්කමක් තියෙන්න ඕනේ. නොයේකුත් තාඩන පීඩන විකාර විප්‍රකාර ගති තියෙන පින්වත්නි හරියම ගැටලු සහගත තත්යකට පත් වෙලා ඉන්න ස්වභාවයක් මේ රටේ දැනටත් තියෙනවා. නේද? එතකොට මේ අය බලු පොරේට වැටලා වගේ පොරාලන ගතියක් තියෙනවා. ඉතින් මේ ඔකටම හේතුව ඒ අය තුළ ඇති වෙලා තියෙන වෛරී ස්වභාවයක්. මිනිස් එකිනෙකා එන කොටා ගන්නව රූපවාහිනී දර්ශන උන්තරම් දැකලා තියෙන එන කොටා ගන්න අවස්ථාවල ඒ කට්ටියගේ සිත්වල තියෙන ඒ දරුණුකම ඒ අපහසුකම මේ කයේ නේද මස් පිඩු වලින් පවා පේනවා මුහුණේ මස් පිඩු වලින් පවා පේනවා නේද තවත් මිනිසෙක් කෙරේ ඇති වෙන පිට වෙන ගින්දර කොච්චරද කියලා එහෙනම් අන්න ඒ දැනෙන දේ තමන් හිතලා රටේ සියලු දෙනා නේද මං මං කැමති නෑ වෛරයක් මගේ හිතේ මෙහෙම පුපුරනවාට රටේ සියලු දෙනා වෛර නැත්තෝ වෙන්න ඕනේ තරහ නැත්තෝ වෙන්න ඕනේ දුක් පීඩා නැත්තෝ වෙන්න ඕනේ සුවපත් වූ සිත ඇත්තෝ වෙන්න ඕනේ කියලා ඒ හතරෙදිත් හැංගීම හොඳට එන්න ඕනේ ඒ හතරෙදිත් හැංගීම හොඳට මෙන්න ඕනේ අන්න ඒ හැංගීම එන තුරු අපි මේක මෙනෙහි කරන්න ඕන. ඒ හැඟීම එනතුරු මෙනෙහි කරන්න ඕන. මේ කරන්න බැරි දෙයක් නෙමෙයි මේ කරන්න ඔය විදිහට ලෝකෙම ගැන ලෝකයේ සියලු සත්වයෝ ගැන ටික ටික ටික ටික ටික ටික තමන්ට මේ ත්‍රිසංගත සත්තුනත් බලන්න වෙලාවකට ලොකු පොරයක් අල්ල ගන්නවා. එයා දන්නේ ඔය දැන් ඔය වඳුරු රංචු එහෙම හපා ගන්න පටන් ගත්තම දැකලා තියෙනවද? අප්පු ඉරා ගන්නවා. මොන හරි එකට එයාලා එයාලා එකපාරටම රණ්ඩු අල්ල ගන්න පටන් ගන්නවා. ඒ රණ්ඩු වල කරේ කෑලි ඇඟේ කෑලි ඉරා ගන්නකම් හපා ගන්නවා. හරිද? බලු පොරේ ආරම්භ බලන්න වේත් එහෙමයි. නේද? එක්කෙනෙක් අරගෙන යව හපාගෙන හපාගෙන හපාගෙන අපිට දැන් අපිට අපිට සතේ බල්ලෙක් හපුවොත් කොච්චර අමාරුද? ඒ වගේ මේවා තියෙනවා අර අර අනිත් බල්ලට. තුවාල වෙනවනේ හපනකොට. ඉතින් එයාලා අතර මේ ඇති වෙන එහෙනම් මේ ලෝකයේ සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, දුක් පීඩා නැත්තු වෙත්වා, සුවපත් වූ සිත නැත්තු වෙත්වා කියන හැඟීම් ප්‍රබල කරන්නේ. හැඟීම් ප්‍රබල කරන්නේ කොහොමද? අර වගේ තියෙන ආදීනව මෙනෙහි කර කර මෙනෙහි කරගෙන චුට්ට චුට්ට ඉස්සරහට යනකොට තමන්ට යන්න බැරි නම් ආය මෙනෙහි කරනවා. ආය අර වගේ තියෙන ආදීනව මොනවද? වෛරී භවයේ, තරහ භවයේ, කායික පීඩාවල සහ මානසික පීඩාවල තියෙන අපහසුතාවය හොඳට මෙනෙහි කරනවා. එහෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අර නැත්තෝ වෙත්වා කියනකොට මාමෙන්ම කියලා නැත්තෝ වෙත්වා නැත්තෝ වෙත්වා කියලා අනිත් අය කෙරෙහි ප්‍රාර්ථනා කරනකොට හැඟීමක් උපදිනවා. අනේ ඔව්. හරි නිකන් අනේ අනේ කියන වචනයක් එක්ක වගේ අනේ මේක නම් වෙන්න එපා. අනේ මේක නම් වෙන්න එපා කියලා අන්න හැම ලෝකේ ගැන මෙනෙහි කරනවා. හරිද? ඔය ලෝකය ගැන ඔය විදිහට මෙනෙහි කරනකොට හරියටම හොයාගන්න බැරි වුණත් බොහෝ විට ඒක එක වචනයක් වෙන්න පුළුවන් එක්ක සූපත් වෙත්වා කියන එක වෙන්න පුළුවන්. නමුත් මේ හතරම හේතු වෙලා තමයි ඒක වෙන්නේ. අපි මෙහෙම හතර ආකාරයෙන් මෙනෙහි කරපු හින්දා හතරම හේතු වෙලා එකක වැඩිපුරම බැලුවොත් ඔය සූපත් වෙත්වා කියන තැන වගේ එකක එකකින් එක හැඟීමකින් එක හැඟීමක් අපිට ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒක මෛත්‍රී හැඟීම. ඔය හතරම හේතුවෙන් ඒ කියන්නේ මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියන එකනේ තරහ නැතිකම කියන එකනේ. එතකොට මේ හතරම හේතු වෙලා අපිට එක හැඟීමක් උපදිනවා. මේ වගේ හතරම හේතු වෙලා කිව්වේ කිව්වේ වෛර නැත්තු වෙත්වා, තරහ නැත්තු වෙත්වා, දුක් පීඩා නැත්තු වෙත්වා, සුපතු සිතට. එතකොට මේ හතරම එකතු වෙලා කියන එක මෙයාට පැහැදිලි කරන්න. අපි ගොඩාක් ආදරය කරන තමන්ගේ දරුවා කෙරෙහි ඒ දරුවා වෛරීව ඉන්නවට අපේ කැමැත්තක් තියනවාද? අපේ නිබඳව එහෙනම් අදහසක් තියෙනවද නැද්ද? මෙයා වෛරී නොවේවා කියලා. නේද? එහෙනම් වෛරී කෙනෙක් වෙන්න එපා කියන අදහස තියෙනවා මගේ ළඟ. ආහ කෙනෙක්. නෑ. එයාට දුක් පීඩාවක් නෑ. මානසික පීඩාවක් නෑ. නේද? එහෙනම් මගේ දරුවා කෙරෙහි මම මේ හතරම මිශ්‍ර වෙච්ච යාළුකමක් මට තියෙනවා. නේද? මේ හතර මිශ්‍ර වෙච්ච මෛත්‍රිය කියන චේතනාවක් තියෙනවා. ඒක නිකන් මම කියන්න ඕනේ නෑ. ඒක ඔක්කොම අඳුරනවා. මොකද මේක විඳලා තියෙනවා අපි. නේද? යාලුකම කියන එක විඳලා තියෙනවා නේද? නේද? මිත්‍රත්වය කියන එක අපූර්වත්වයක් ඒක ඒක ඒ අපූර්ව හැඟීම විඳලා තියෙනවා නේද? අන්න ඒ හැඟීම ඒ හැඟීම ප්‍රබලව ඉපදිලා දැන් කවුරු කෙරෙහිද? ලෝකයේම කෙරෙහි. හරි අන්නේ ලෝකයේම කෙරෙහි මේ ඉපදුනා වූ හැඟීම හරි අපි මොකද කරන්නේ වර්ධනය කරගන්න බලනවා තව ප්‍රබලව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්ධනය කරගන්න බලනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් තමයි වෙලාව දැන් පොඩි වෙලාවක් දැන් දැන් මම දන්නවා මට ලෝකයේ කෙරෙහි මෙහෙම හැඟීමක් ඉපදිලා කියලා. දැන් මොකද කරන්නේ? මේක අරගෙන නැවත මෙනෙහි කිරීම කරලා බලනවා. මගේ පරම හිටපු තරහකාරය ගැන අර ගෙදර ගැන කරද්දි ගෙදර හරි ගම ගැන කරද්දි ගමේ හරි කාර්යාලේ හරි කොහේ හරි හිටියන මගේ අරලාවනේ මගේ අරලාවේ මම පුංචි හින්දානේ එයා හැදි දැඩි හින්දානේ නේද මතකද මම කිය උදාහරණේ දැන් මම මේ මෛත්‍රිය මේ මේ ඉදිරිය කරලා කළා මම දැන් හැදි දැඩි කෙනෙක් වෙලා ඉන්නේ හරිද? දැන් මම තනියම ගන්නයි කනේ. ආරම්භ බලනවා. මගේ පරණ තරහකාරයා වර්ගෙන හොඳට බලනවා. බලනකොට හ්ම් මෛත්‍රිය ඉස්සෙල්ලා තිබ්බා දැන් මට මෛත්‍රිය වැඩිලා තිබ්බේ. තරහ එන්නේ නැහැ. හැබැයි මෛත්‍රිය අඩු වුණා. අර ප්‍රබල නැහැ මෛත්‍රිය ටිකක් අඩුයි. හැබැයි තරහ අඩුයි. තරහ නැහැ. එහෙනම් තාමත් මගේ සීමාවන් තියනවද නැද්ද? ඊට පස්සේ මම බලනවා ගොඩාක් ආදරය කරන කෙනෙක් අරගෙන. කලින් අපි එහෙම කරේ නැහැ නේ මම කිව්වා මම හිතන්නේ අපි නිවසේ ඉන්න හිතවත්ම කෙනෙක් ගන්න එපා කියලා. ගොඩාක් ආදරය කරන කෙනෙක් නම් බලන්න මෙන්න තිබ්බට වැඩි ගොඩක් ගොඩක් වැඩි. හරිද? එතකොට ඒක අපිට අවශ්‍ය ඒකාග්‍රතාවයට යන්නේ නැහැ. නොසන්සුන් වෙනවා. තමන්ගේ දරුවෙක් කෙරෙහි එකපාරටම ගොඩක් ආදරය කරන කෙනෙක්ව පළවෙනිම අරගෙන මෛත්‍රී කරන්න ගත්තොත් මොකද වෙන්නේ? මම නිකන් වචනින් කියන්නේ අපේ අම්මලා හිතන හැටි ගැන. හරිද? අනේ මගේ පුතා වෛර නැත්තෙක් වෙත්වා නේද තරහන මාමෙන්ම මාමෙන්ම මගේ පුතා තරහ නැත්තෙක් වෙත්වා මගේ පුතා දුක් පීඩා නැත්තෙක් වෙත්වා සුවපත් වූ සිත සතනේ මගේ පුතා තරහ නැත්තෙක්ම වෙන්න ඕනේ වෛර නැත්තෙක්ම වෙන්න ඕනේ මගේ කොල්ලා කියලා නේද මේක ආදරයකට පෙරලෙනවා නේද එතකොට වෙන්නේ එන්නේ සංසුන්කම නෙරෙයි නොසංසුන්කම අකුසලයට ගියොත් මෛත්‍රිය මොකද වෙන්නේ සංසුන්ද නොසංසුන්ද අකුසලයක් එක්ක නොසන්සුන්කම ඇති වෙන උද්දච්චය ඇති වෙනවා. එහෙනම් අකුසලයට යන්න නොදී හරි පරිස්සමෙන් මේක හරිද? මේක ඇත්තටම හරි පරිස්සමෙන් අර දෙපැත්ත ගෑවෙන්නේ නැති වෙන්න අරගෙන යන්න පුහුණු කරන්න ඕන සමහර සියුම් වැඩ තියෙන්නේ කරද්දී නේද භෞතික වැඩ තියෙන සියුම්ව කරන්න ඕනේ ඔය මේ භයානක වැඩ කරන්නේ සමහර අය පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි නමුත් ඒවා කරන්නේ අන්න ඒ වගේ තමන්ගේ මනස මෛත්‍රියෙන් පුරවා ගැනීමේදී ඒක විශාල වැඩ පිළිවෙලක් දැනගෙන කරන්න ඕන දෙයක්. හැබැයි දැනගෙන කරොත් මේක කරන්න පුළුවන් දෙයක්. හරිද? එහෙමනම් මොකද කරන්නේ? ආපහු අපි දැන් අර පළවෙනි තැනේ ඉඳන් හරි හරි හරි හරි බලනවා. කොහොමද? ඒ කියන්නේ ප්‍රබල මෛත්‍රිය ඇති වුණාට පස්සේ තරහකාරයෙක් වෙනම අරගෙන ආදරය කරන කෙනෙක් අරගෙන බලනවා අඩු වැඩි වීම වෙනවද කියලා. අඩු වැඩි වීම වෙනවා නම් මට මෛත්‍රී චිත්තය ඉපදුනා තමයි ඒක සම්පූර්ණ නෑ සම්පූර්ණ වෙලා මදි. එහෙනම් මොකද කරන්නේ? ආය මෙනෙහි කර කර ආය මෙනෙහි කර කර ආය මෙනෙහි කර කර අර අපි කියන්නේ අර ගොඩාක් දුක් දැනුනහම කියන්නේ හතුරෙකුටවත් වෙන්න එපා කියලා. අන්න ඒක කියන්නේ හතුරෙකුටවත් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනාවක් එනවනේ. නේද? ඒකයි අර දුක් පීඩා මෙනෙහි කරන්නේ. ඒක කර කර කර කර කර කර මේ උත්කෘෂ්ඨ හැඟීම නැවත නැවත ප්‍රබල කරගන්න බලනවා. හරිද? මේ හැඟීම ප්‍රබල කර කර එක වාසනාවන්ත දවසක් වෙනවා පිළිබඳව අපිට ඒ තමයි එක දවසක මම පරීක්ෂා කරලා බලනකොට මට ඇවිල්ලා තියෙන ලෝකයේ කෙරෙහි මෛත්‍රී හැඟීම හිතවත් කෙනෙක් ගැන ඒ ඒ මෛත්‍රිය යෙදෙව්වත් අහිතවත්ව හිටිය කෙනෙක් ගැන යෙදෙව්වත් වෛරීව හිටිය කෙනෙක් ගැන යෙදෙව්වත් එකම ගාන. හරිද? එකම ගාන. අන්න එදාට කියනවා සීමා ඛණ්ඩණය වුණා කියලා. හරිද? සීමා ඛණ්ඩණය වුණා. සීමාව සීමා රහිතව. හ්ම් සීමාවල් නැත සීමාවල් රහිතව මගේ මෛත්‍රිය වර්ධනය වෙලා මෛත්‍රිය වර්ධනය වෙලා අන්න එහෙම මෛත්‍රී චිත්තයකින් තමයි අර මෙත්තානිසං සූත්‍රයේ තියෙන මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක ඕකක් වැඩනොත් තමයි ආනිසංස ටික තියෙන්නේ. හරිද? ඉතින් තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා කියලා මට හිතෙනවා මේ මේ මාතෘකාව යටතේ නම් නේද? මේ මාතෘකාව යටතේ සමහර විට අපි තව සතියක් මේක දීර්ඝ කරගන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ මොකද මේකේ තියෙන වටිනාකම වැඩි හින්දා මේ මොකද මේ මේක කරන්න. මේක කොහොම හරි කරන්න. ඉස්සෙල්ලාම වෙලාව විතරක් වෙන් කරගන්නකෝ. වෙලාව විතරක් වෙන් කරගන්න අපි හිතනවට වැඩිය බොහෝම එහාට ගිය බොහෝම වටින දෙයක් කායෝගික වෙන්න ඕනේ. හරි තමන් දිහා බල බල බල බල යන්න. ඉතින් දැන් කොහොමද අවසාන වශයෙන් මතක් කරනවා නම් අපි තමන් ආදීනව ආනිසංස මතක් කරා ඉස්සෙල්ලාම ඒකලා හොඳට තමන්ගේ පැත්තෙන් මම වෛර නැත්තේක් වෙන්න ඕනේ, තරහ නැත්තේක් වෙන්න ඕනේ, දුක් පීඩා නැත්තේක් වෙන්න ඕනේ, සුවපත් වූ සිත නැත්තේක් වෙන්නවා කියලා තමන්ගේ පැත්තෙන් ඒ ප්‍රබල හැඟීම උපදවා ගත්තා. ඊට පස්සේ ඒක හිතවත් අහිතවත් මැදිහත් වෛරී නැති කෙනෙක් අරගෙන එයා කෙරෙහි යොදවලා මෛත්‍රිය උපදවන්න උත්සාහ කරා නැවත නැවත හිත හිත. ඊට පස්සේ මේ මෛත්‍රිය අරගෙන වර්ධනය කරාගෙන මොකද කරන්නේ මෛත්‍රී චිත්තය උපදනාට පස්සේ යම් ආකාරයකට හෝ තේරුම් ගත්තට පස්සේ අපිට ඒක තේරිලා තියෙනවා හුඟක් වෙලාවට ඒක ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒකත් එක්ක මොකද කරන්නේ අපි ගෙදරට වපුරන්න බැලුවා මේක. ගෙදර සියලු දෙනාට. එතකොට බැරි නම් ආය ආදීනවානි සංසමනය කරලා ගෙදර සියලු දෙනාට ඇති කරගන්න උත්සාහ කරා. ඊළඟට ගමේ සියලු දෙනාට ඊට පස්සේ රටේ සියලු දෙනාට ඊට පස්සේ ලෝකයේ සියලු දෙනාට ඒවා ඒ ඒ වාගේදී හැංගීම් වෙන්නේ නැත්තම් මොකද කරේ අර වචන හතරේදීම හැංගීම් වෙන්නේ නැත්තම් ආයෙ ගිහිල්ලා මෙනෙහි කරා ඊට පස්සේ මේ හතරම වෙනුවට එකක් ඉස්මතු වෙලා මෛත්‍රී හැඟීමක් ඉපදුනා නේද එතකොට දැන් මේ වචන හතර වාක්‍ය හතර නැහැ හැඟීමයි ඇති වෙලා තියෙන්නේ ඒ හැඟීම තේරුම් අරගෙන ඒක වර්ධනය කරා තව තව තව තව මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක වර්ධනය කරලා මොකද කරේ නැවත වතාවක් අර හිතවත් අය හෝ තරහ කෙනෙක්ව කුට මේක යොදවලා බැලුවා. බලනකොට අඩු වැඩි වීමක් වෙනවා නම් මගේ සීමා සම්පූර්ණයෙන් කැඩලා නැති බව දැනගත්තා. ඊට පස්සේ තව තව මෙනෙහි කර කර මෙනෙහි කර කර සීමා ඛණ්ඩණය වෙනතුරු නේද සීමාවන් කැඩ යනතුරු මේක වර්ධනය කරා. හරිද? අපි මේන් ඉදිරියට කරන දේ පිළිබඳ මේ සතියේ සාකච්ඡා කරමු. බලමු අපි මේ සතියේ සාකච්ඡා වාර ඉවර වෙනකොට ඉදමදි නම් අපි තව සතියකට මෛත්‍රී භාවනාව කරන විදිය ගැන පසුව හෝ ටික කාලයක් ගිහිල්ලා හෝ නැවත වාරයක් තව සතියක් සත්‍යයට වැඩසටහන යත්තේ සිද්ධ කරන්න බලමු තියෙන ප්‍රතිචාරات එක්ක. හොඳයි. එහෙනම් හැමදා හැම දිනම වෙනුවෙන් අද දවසේත් අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේ තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව රැගෙන එන්න අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන සම්පාදනය කරලා අවශ්‍ය පහසුකම් ලබා දීලා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරේ පින්වත්නි මේ මැදිරියට ඇවිල්ලා